මේ සත්‍යස් බෝධිපාශික ධර්ම පිළිබඳ වාද විවාද නොකොට සංඝයා සමගියෙන් මේ ගුණධර්ම 37 දිනු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ පැවැත්ම බුද්ධ ශාසනයේ පැවැත්ම කියලා දේශනා කොට වදාළේ මේ උතුම් සත්‍යස් බෝධිපාශික ධර්ම පුරුදු කිරීම මාර්ගඵලලාභී මේ ලෝකයෙන් අවසන් වුණා කියලා කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම වඩන පිරිස අවසන් වුණා කියන්නේ. එතකොට මේ ප්‍රතිපදාවේ ගමන් කරන්ට මහන්සියන පිරිස ඉන්නවා කියන්නේ මේ බෝධිපාශික ධර්ම පුරුදු කරන්ට මහන්සියන පිරිස ඉන්නවා කියන එක. ශ්‍රද්ධාවන්තයින් ඉන්නවා කියන්නේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන හිත පහදවා ගත්තා ඉන්නවා කියන එක. බුදු කෙනෙක්ගේ ධර්මයේ මනාකොට අහන අය ඉන්නවා කියන්නේ සත්‍විස් බෝධිපාශික ධර්ම අහන අය ඉන්නවනම්. මේ නිසා මෙවැනි වූ ධර්මයක් ශ්‍රවණය කරන්ට ලැබීම ගැන අපමණ ප්‍රීතියටපත් වෙන්න ඕන. අපමණ සතුටටපත් වෙන්න ඕන. දැන් විශේෂයෙන්ම මේ වෙනකොට සතිපට්ඨාන පොත සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. ඉතින් මිනිසුන්ගේ කුසල් දහම් සහ කුසල හැකියාවල් වල තියෙන දුර්වලතා නිසා මිනිසුන්ට මේ ධර්මය පුරුදු කරගන්න අමාරුව පහසුකම් එන්න පුළුවන්. නමුත් මේ ධර්මය අහනවා කියන එක ශ්‍රේෂ්ඨයි. මේ තමයි බුද්ධ ශාසනයේ අවසන් යුගයේ බෝධිපාශික ධර්ම ගැන අහන. මේ යුගයෙන් පස්සේ සත්‍විස් බෝධිපාශික ධර්මයන් ගැන කතාවක් ඇති වෙන්නේ එච්චර මේ ශාසන අන්තර්ධානය සිද්ධ වෙනවා. මේ වටේට වේගවත් වෙන කාම සැඩපහර, තාක්ෂණ සැඩපහර, ලෝක ආක්‍රමණ ලෝක යුද්ධ වසංගත ව්‍යසන මේ වසංගතේ උනත් ගොඩාක් විනාශයක් කළා තමයි නතර වෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් මිනිස් තුල ගොඩාක් දේවල් විනාශ කරනවා ඉතින් ඒ නිසා කරන්න දෙයක් නැහැ මේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ අනිත්‍ය මේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ අනිත්‍ය. ඒ නිසා අපිට පුළු පුළුවන් විදිහට මේ කරුණු කාරණා තේරුම් ගන්නට බලමු. ඉතින් අද දවසේ බුදුරජාණන් වහන්සේ සත්‍විස් බෝධිපාශක ධර්ම වලින් පළවෙනි කාරණා හතර වදාලා හතර සතිපට්ඨානෙ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා දැන් මේ කාරණා හතරම අපි මෙතෙක් කතා කළා මේ ඊළඟ පස්වෙනි කාරණාව විදිහෙන් පස්වෙනි කාරණාව ඉඳලා ඊළඟට අටවෙනි කාරණාව දක්වා වදාළේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. චත්තාරෝ සම්මප්පදාන. සතර සම්‍යක් ප්‍රධානය. ඒ කියන්නේ වීරිය කරන ආකාර හතරක්. වීරිය කරන ආකාර හතරක්. ඉතින් අපි අද ඉඳලා මේ කාරණු කාරණා ඉගෙන ගන්න ඕන. බලමු අපි මේ කාරණා කොමක්ද කියලා. සන්තෝෂයටපත් වෙන්න මේ ධර්මයේ ඔබට ඇහෙන එක ගැන බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරිමානි භික්ඛවේ සම්මප්පදානානි මේ සම්ම්‍ය ප්‍රධාන වීර්ය හතරක් තියෙනවා. ප්‍රධාන වීර්ය හතරක්. කතමානි චත්තාරි කුමද්දේ හතර ඉද බික්කේ බික්කු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගන්නාති පදාති පළවෙනි කාරණාව තමයි නෝපම් පාපී අකුසල ධර්මයන් නෝපදවීම පිණිස ඉපදිලා නැති හටගෙන නැති පාපී අකුසල ධර්මයන් ඉපදෙන්නේ නැති වෙන්න හටගන්නේ නැති වෙන්න චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න ඕනේ. වායමති වෑයම් කරන්න ඕනේ. විරියං ආරභති වීරිය ආරම්භ කරන්න ඕනේ. චිත්තම් පග්ගන්හාති පදහති හිත දෙඩි කොට එහි පිහිටවන්න ඕනේ. එතකොට මේ විදිහට ප්‍රධාන වීරිය කරනවා. ඔන්න පළවෙනි එක නෝපං අකුසල් නෝපද වීම පිණිස කරන වීරිය කියලා තමයි අපිට සාමාන්‍යයෙන් කිටි වචනේ මතක. නමුත් ඒකේ තියෙනවා චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න එකත් අයිති ඒකට. අනේ මා තුල නම් ඉරිෂ්‍යාව උපදින්න එපා. මා තුල නම් රාග ගින්න උපදින්න එපා. මා තුල නම් ද්වේෂය උපදින්න එපා. ඊර්ෂ්‍යාව උපදින්න එපා. මසුරුකම් උපදින්න එපා. නොරුස්සනකම් උපදින්න එපා. අකුසල් නෝපදවීම පිණිස ඡන්දං ජනේති. කැමැත්තක් උපදින. වායමති කැමැත්ත තිබූ පමණින් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන්න බෑයම් කරන්න වීරිය ඇති කරගන්න ඕනේ. සිත දැඩි කරගන්න ඕන මම නම් මේ අකුසල් වලට යට වෙන්නේ නැහැ. මම නම් මේ අකුසල් උපදින්න දෙන්නේ නැහැ කියලා. සිත දැඩිම කරගෙන ඒ කෙරෙහි සිත මනාව පිහිටවන්න ඕන. වීරියෙම හිත පවත්වන්න ඕන. ඔන්න ඉතින් ඔය ඔක්කොම අයිති වීරිය කිරීමට. එනම් වීරිය කිරීමේ පළවෙනි පියවර තමයි කැමැත්ත ඇති කරගන්න එක. කැමැත්ත ඇති කරගන්න ඕන අකුසල් උපදින්න එපා කියලා. අපි තව විස්තර කරමු. ඊළඟ දෙවෙනි කාරණාව තමයි uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්නවා. වායමති වෑයම් කරනවා. විරියං ආරභති වීර්ය ආරම්භ කරනවා. චිත්තම් පග්ගන්නාති පදහති චිත දැඩි කොට වීර්ය පවර්තනවා. එහෙනම් උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කරන වීර්යය කියලා තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. සාමාන්‍යයෙන් කෙටි වචනෙන් කියනවා. නමුත් ඒක පරිපූර්ණ වෙන්නේ කැමැත්තක් ඇති වෙන්න ඕන. වීර්ය කරන්න ඕන, වෑයම් කරන්න ඕන, වීර්ය කරන්න ඕන. සිත දැඩි කොට ගන්න ඕන. මේ ඒකෙහි ව්‍යායාමයක් තියෙන්න ඕන සමන්ගේ උත්සාහයක්. එහෙනම් හිතට දැන් uppannana කුසලං එහෙනම් හිතේ ඉපදිලා තියෙන රාගය හිතේ ඉපදිලා තියෙන ද්වේෂය හිතේ ඉපදිලා තියෙන මෝහය ඊර්ෂ්‍යාව බය ක්‍රෝධය, ಗುಣමකුකම, නුරුස්සනකම මෙවැනි අකුසල් එකටික කිරීම ඊළඟට පාපී ආශාවල්, ලාමක ආශාවල් මේවා දුරු කරන්ට නම් කවදාවත්ම බෑ. චන්දං ජනේති කියන එක නැත්තම්. කැමැත්තක් ඉපදිලා නැත්තම්. එයාට අකුසලී උප දුරු කරන්ට කැමැත්ත උපදින්න ඕනේ. දැන් අපිට කැමැත්ත උපදින්නේ ලෝක සත්‍යයට කැමැත්ත උපදින්නේ අකුසල දුරු කරන්න නෙවෙයි. අකුසලීට යට වෙන්න. රාගයක් ආවට පස්සේ රාගයේට හිතට එන අරමුණ සොයාගෙන යන්නයි කැමැත්ත. තරහක් ආවට පස්සේ යාට බනින්ටයි කැමැත්ත. බයක් ආවට පස්සේ රැකවරණයක් හොයාගෙන දුවන්ටයි කැමැත්ත. ඊර්ෂ්‍යාවක් ආවට පස්සේ අනිත් එක්කෙනා වටවන්ටයි කැමැත්ත. මේ නිවන් දකින මාවතේ නොවේ. හිතට එන අකුසලී ආපු අකුසලී දුරු කරන්න කැමැත්ත තියෙනවා. අනේ මට මේ රාගය දුරු කර ගන්න ඕනේ. මේ ද්වේෂය දුරු කර ගන්න ඕනේ. මෝහය දුරු කර ගන්න ඕනේ. බයිතති ගැනීම දුරු කර ගන්න ඕනේ. ඉරිෂ්‍යාව දුරු කර ගන්න ඕනේ. ඒ කියන්නේ නා අකුසල උපදින්නේ නැද්ද? උපදිනවා. ඒව දුරු කරන්න චන්දං ජනීති කැමැත්ත ඕනේ. ඉහළ දැන් ඒවානෝ බලනකොට අකුසල් වලින් යට වෙලා සමහර අය ඉන්නවා. ඒ අකුසල් දුරු කරගන්න බෑ යාට. එයා ඉතින් හරියට මහන්සි වෙනවා යාට. නමුත් එයා පරණ වලේම තමයි. නමුත් අකුසල් ගොඩේ ඉන්න ලෝකයක් එක්ක එයා ශ්‍රේෂ්ඨයි. මක් නිසාද? ඔහුට ඒක දුරු කරගන්න ඕන කියලා කැමැත්ත ඇති වෙලානේ. පංචිල් රකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයාට රැකින්න ඕන මං ස්ථානගතයෙන් වලකින්න ඕනේ. සොරකමින් වළකින්න ඕන, වැරදි කාමසේනෙන් වළකින්න ඕන, බොරු කීමෙන් වළකින්න ඕන, සුරාවෙන් වළකින්න ඕන කියලා කැමැත්ත තියෙනවා යාට. මෙයා උත්සාහ කරනවා. වීරිය කරනවා. හිත දැඩි කරගෙන ඉන්න ඕන මේකේ. උපන්නා වූ පාපී අකුසල ධර්මය දුරු කරන්න. ඊළඟට තුන්වෙනි කාරණාව අනුප්පන්නානම් දැන් කාරණා දෙකක් කියවා. නෝපං අකුසල් නූපද වීම පිණිස කරන වීරිය. ඒ වීරියට අවස්ථා අවස්ථා තියෙනවා චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණාති හතරක්. කැමැත්ත උත්සාහ කිරීම වීරිය කිරීම ඊළඟට සිත දෙලි කොට ගැනීම මේ මේකේ තියෙන්නේ අර වීරිය ඇති වෙන අවස්ථාව. වීරිය ස්වභාවය එයා මඟදීන් වත්තන්නේ නැතුව එයා අදිෂ්ඨානයක් කරා කෙලවරටම ගෙනියනවා ඒ අකුසල ඉදිරි කරන්න. ඒකට නෝපං අකුසල් නෝපදවීම පිණිස කරන වීර්යය. උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීර්යය. එතකොට මේ වීර්යයේ ස්වභාවය තමයි අකුසලයේ ප්‍රහාණය කරන එක. නමුත් ඒක අවස්ථා හතරක වැඩ කරනවා. නෝපං අකුසල් නෝපදවින්ත උපං අකුසල් ප්‍රහාණය කරන්න තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය නෝපං කුසල් උපදවා ගන්නටත් චන්දං ජනීති කැමැත්ත ඇති කර ගන්න ඕන වායමති වෑයම් කරන්න ඕන උත්සාහ කරන්න ඕන විරියං ආරභති වීර්ය ආරම්භ කරන්න ඕන චිත්තම් පක් ගන්නාති පදහති සිත දැඩි කරගෙන පදන් වීර්ය කරන්න ඕනේ නූපං කුසල් උපදවන්න. එහෙනම් සතර සතිපට්ඨානය ගැන අහනකොට යම් කෙනෙකුට ඇති වුණා නම් අනේ මේ සතිපට්ඨාන ධර්මිය මටත් පුරුදු කරගන්න නැත්තම් කියලා. ඒ සිතිවිල්ලම ඔබට නිවන් මාර්ගයට ඔබව ඇදලා ගන්න බලවේගයක් බවට පත් වෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් නොසිතා සතර සතිපට්ඨානෙ වඩලා නැහැ. සතර සතිපට්ඨානෙ කියන්නේම සිහිය පිහිටවීමයි. කැමැත්ත ඇති වෙන්න ඕනේ. එහෙනම් නෝපං කුසල්නේ නෝපං කුසල් හතර සතිපට්ඨානය. මේ වීරිය කරන එක. ශීලයේ වහොන් තමන්ගේ ශීලයේ දියුණු කරගන්න එක. සමාධි උපද්දව ගන්න එක. ශ්‍රද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්න එක. මේවා නෝපං කුසල් නේද? ඊළඟට තියෙනවා uppannānaṁ kusalānaṁ dhammānaṁ titiya. උපන්නා වූ කුසල් දහම් පවත්වා ගන්නට titiya අසම්මෝසාය මොලා නොවීම පිණිස බීජෝ භාවය වඩා වර්ධනය කරගන්න වේපුල්ලාය විපුල බවටපත් කරගන්නට භාවනාය පාරිපූර්ණා භාවනාව වශයෙන් දියුණු කරගන්නට චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්න ඕනේ වායමති වෑයම් කරන්න ඕන විරියං ආරභති වීරිය කරන්න ඕන චිත්තම් පග්ගන්නහති පදහති සිත දෙලි කරගන්න ඕන ඉමානි කෝ බික්කවේ චත්තාරි සම්මාප්පදානානි මේ තමයි සතර සම්‍යක් ප්‍රදාන වීරිය දැන් ඔන්න ආය කරුණු හතර මතක් කරමු ආපහු විස්තර කරනවා අමතකුණා කියලා බය වෙන්න එපා විස්තර කරනවා නෝපං අකුසල් නෝපද වීම පිණිස උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස නෝපං කුසල් උපදවා ගැනීම පිණිස උපං කුසල් වඩා වර්ධනය කර ගැනීම පිණිස කැමැත්ත ඇති කර ගැනීම, වෑයම් කිරීම, වීරිය කිරීම, සිත දැඩි කොටගෙන වීරිය කිරීම තමයි සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියලා කියන්නේ. අකුසල් ප්‍රහාණය කරනවා, කුසල් උපදවනවා. මේකේ විශේෂ කාරණාවක් තියෙනවා හතරවෙනි කාරණාවේ. ඒ තමයි uppannānaṁ කුසලානං ධම්මං. උපං කුසල් දහං තිතියා පවත්වා ගන්නත් ඕන. ඒකට හේතුව තමයි කුසලයක් ඉපදුනොත් පවත්වා ගන්න බෑ. දැන් අපි කියමු සෑයක් වැඳලා සද්ධා උපදිනවා. බණක් අහලා සද්ධාක් උපදිනවා. භාවනාව කළා හිත එකඟ බවක් උපදිනවා. පවත්වන්න බෑ. එහෙනම් ඒක පවත්වන්නත් වීරිය කරන්න ඕන. අසම්මෝසාය මුලා නොවීම පිණිස. එහෙනම් කුසල් වලින් මුලා වෙනවා. කුසල් වලින් එයා හරියට ඒ ඒක මාවතේ ගානට ගෙන්නන්න කෝච්චියක් උනා රේල් පීරේ ගෙන්නන්න යන්න එපා. ඒක පිටපැන්නවත් ඒවා. මේ වගේ උපන් කුසලය මුලා නොවීම පිණිස උපන් කුසලේ මුලා වෙන හැටි කියන්න. ඒ තමයි ඔන්න කෙනෙකුගේ ඔන්න භාවනාව කාලයක් දිනු වෙලා යාගේ තේ කෙලෙස් සංසිඳී කියලා සමාහිතයා රහත් වුණා කියලා හිතන්න පුළුවන්. සමහරට භාවනාවෙන් එයාට දෙවි කෙනෙක් හරි පෙන්ලා ඔයා මාර්ගඵල ලබලා කියලා කියන්න පුළුවන්. දැන් බලන්න උපන් කුසලයෙන්ම මුලාවකට ගියා. නමාට කය තෙත්වි යන ප්‍රීතියක් ඇති වුණාට පස්සේ තමයි සෝවාන් වුණා කියලා හිතන්න පුළුවන්. ඒ උපන් කුසලයෙන්ම මුලාවටපත් වුණා. එහෙනම් එවැනි දෙයක් ලෝකේ තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ උපන් කුසලයේ මුලාවට යන්න දෙන්න එපා. ඒකට වීර්ය කරන්න කිව්වා. ඊළඟ බීයෝ භාවය තවත් දියුණු කර ගැනීම පිණිස. එහෙනම් ලෝකේ කුසල් උපදිනවා ඉදිරියට දියුණු වෙන්නේ නැහැ. එහෙනම් දියුණු කරගන්න උත්සාහ කරන්න. ඊළඟට වේපුල්ලාය විපුල බවට මහත් පැතිරී ගිය දෙයක් බවට පත් කරගන්න. න සමහර කුසල් උප කෙනෙකුට උපදිනවා විපුල බවට පත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක එයා විපුල බවට පත් කරගන්න උත්සාහ කරනවා. ඊළඟට භාවනායේ පරිපූර්ණිය භාවනාව වශයෙන් ඉදිරියට දියුණු කරගන්නත් එයා දක්ෂ වෙන්න ඕන. චන්දං ජනීති වායමති විරියං ආරපති චිත්තම් පග්ගණාති පදහති. ওই හතරවෙනි කාරණාව විස්තර කළේ. දැන් ආයතරයක් විස්තර කරනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ නූපන් අකුසල් නූපදවීම පිණිසයි. කියන්නේ දැන් වෙනකොට හටගෙන නෑ පව් අකුසල්. ඒ පාපී අකුසල් හටගන්න නැති වෙන්න කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය කරනවා, දැඩිශේ වීරිය කරනවා. ඊළඟට උපන් අකුසල් දුරුකරනද මහත්සේ කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය ඇති කරගන්නවා, දැඩිව වීරිය ඇති කරගන්නවා. සිසිත දැඩි කරගෙනම වීරියේ දෙනවා. ඊළඟට නෝපං කුසල් උපදවන්න උපං කුසල් දියුණු කරගන්න කරන වීරිය එතකොට පින්වත්නි මේකට නම් මේ හතරම කරවන භාවනාවක් මේ හතරම කරවනවා ඒ තමයි හතර සතිපට්ඨානය කායानुපස්සනා භාවනාවලින් මේ නෝපං අකුසල් උපදවන්න දෙන්නේත් නැහැ. උපං කුසල් ප්‍රහාණය කරවලා දානවා. නෝපං කුසල් උපද්දවනවා. ඉපදිච්ච කුසල් දිනු කරගෙන යනවා. ඔක්කොම සතර සතිපට්ඨානෙන් කරනවා. ඒකයි සතර සතිපට්ඨානෙ මුලතාවය. මේ හතරම කරනවා. එතකොට එහෙනම් අපිට වීරිය කරන්න තියෙන අවස්ථා. එතකොට බලන්න දැන් එහෙනම් මේ වීරිය කිරීම කියන එක මේ ඉඳගෙන භාවනා කරද්දී දැන් උන කෙනෙක් කියනවා මං භාවනා කරද්දී එහෙම නැත්නම් ඉඳගෙන ඉඳින් විතරක් මේක. එහෙම නෙවෙයි සිව් ඉරියව්වෙම කරන්න ඕන. ඒ අකුසල් කොයි විදිහට ඉද දන්නේ. සිව් ඉරියව්වෙම මේක පුරුදු කරන්න ඕන. එහෙනම් හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කිරීම මේ බුද්ධ ශාසනයට පැමිණෙච්ච සද්ධාව ඇති කරගත් ආර්ය ශ්‍රාවකේ හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කළොත් එයා මාර්ගාංග වඩන කෙනෙක්. හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කිරීම. බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුවක් හිතට එන අකුසල් මේ අසුරු සැනක් දුරු කරනවා නම් ඒ භික්ෂුව ණය නැතුව දානි වළඳන කෙනෙක් කියලා. හිස් නෑ කිව්වා. එච්චර අකුසල් ප්‍රහාණය කිරීම ශ්‍රේෂ්ඨයි. එච්චර අකුසල් ප්‍රහාණය කිරීම ශ්‍රේෂ්ඨයි. එතකොට වීරිය කරනවා කියනකොට අපිට අද කාලේ එකපාර මතක් වෙන්නේ හැම වැඩක්ම අතහැරලා හැම වැඩක්ම අතහැරලා දවසේම සක්මන් කරනවා නම් ඔන්න අපිට එයා දැක්නම හිතෙන හරි වීරියක්. නිදා ගන්න නැතු වෙනවනම් අපේ හරි වීර්යය. ඊට පස්සේ එක දිගට බණ පොත් බලනවනම් අපි හිතනවා හරි වීර්යය. ඊට පස්සේ ආ හරි වීර්යවන්තයි. ඒ වුණාට අපි එහෙම වචන පාවිච්චි කළාට අපි කවුද දන්නේ මේ සක්මන් කරන්නේ මොනවා හිත හිතාද කියලා. අපි කොහොමද දන්නේ ආ බලන්නේ මොන පොද්ද කියලා. මිත්‍යා දෘෂ්ටි වැඩෙන එකක් බලනවා නම් එයාගේ පොත් බැලිල්ල වී සම්මා සතර සම්‍යක් ප්‍රධාන වීර්යයටයි තිබද? එයා පොත් බැලන එක තුලින් හෝ භාවනා කරන එක තුලින් හෝ ධර්මයේ කතා කරන එක තුලින් හෝ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් හෝ පිරිත් කීම තුලින් හෝ වන්දනමාන කිරීම තුලින් හෝ නෝපං අකුසල් උපදින්නේ නැත්තම් උපං අකුසල් ප්‍රහාණය වෙනවා නම් නෝපං කුසල් උපදිනවා නම් ඉපදිලා තියෙන කුසල් දියුණු වෙනවා නම් අන්න එයාගේ ක්‍රියාව වීරියට අයිති. වීරියට අයිති. ඒ නිසා තමයි අකුසල් ප්‍රහාණය කිරීම කුසල් මේ වැඩිම තමයි වීරියට අයිති. මේ වීරිය කියන එක අද කාලේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙම ඇඟේ හයියට. අපි මේ වීර්ය කියන එක ඇඟේ හයිය කියන ගණයට ගත්තොත් කොහොමද ලෙඩ ඇඳේ ඉන්න කෙනා සතර සතිපට්ඨානෙ වඩන්නේ? මරණාසන්න කෙනා සතර සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද? උසම ගන්න පණක් නැහැ. ගිලම් භික්ෂුව කොහොමද එහෙනම් මාර්ගඵල ලබන්නේ? ඒකට හේතුව තමයි ඒක ඇඟේ එකක් නෙවෙයි මේ වීර්යය තියෙන අකුසල් ප්‍රහාණය කිරීම සහ කුසල් ඉපදවීම. ශාරීරික ශක්තිය කෙනෙකුට යම් කුසල ධර්මයක් හෝ යම් ප්‍රතිපදාවක් දිගට කරගෙන යන්න යම්සි උපකාරයක් ශාරීරික ශක්තියෙන් සලසනවා. නමුත් වීරිය කියන එකේ සැබෑ අර්ථය අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසානේ අවුරුදු 7 චූටි දරුසින් ගිත්තා. අවුරුදු 80 මහා තෙරුන් වහන්සේ නමක් කෙලෙස් ප්‍රහාණය කරන්න කරන වීරිය අවුරුදු 7 දරුසිඟිත්තක් කරනවා. අකුසල් ප්‍රහාණය කිරීම. කුසල් ඉදීම බඩු මුට්ටු කරගැසීම නෙවෙයි. ඉතින් ඒ නිසා හිතේ අකුසල් ප්‍රහාණය කරන්නයි හයිය තියෙන්න ඕන. ඒත් ඇඟ කැහැතුද ඇඟ මහත්ද ලස්සනයිද කැතයිද ඒව නෙමෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ හිතේ අකුසල් තමන් ප්‍රහාණය කරනවද කුසල් උපදවනවද කියන. එතකොට මේ අකුසල් ප්‍රහාණය කරන්නත් කුසල් උපදව ගන්නත් කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඒතකොට කැමැත්ත ඇති වෙන්නේ පින්වතුනි අකුසල් වල තියෙන ආදීනව දැනගන්න ඕන අකුසල් දැනගන්න ඕන. කුසලයේ දැනගන්න ඕන කුසල් වල ආනිසංස දැනගන්න ඕන. දැන් පින්පව් වුණත් එහෙමනේ පව්වල ආදීනව සහ විපාක දැනගන්න ඕනේ. ඒකනේ නිරේ බියකරු බව මේ විමානවත්වයේ තියෙන්නේ. නිරේ ගැන තියෙන දේශනාවල තියෙන්නේ. ඒක මේ പ്രേතවත්වල විමානවත්වල ඒකනේ දෙව්ලෝ සැප ගැන තියෙන්නේ. පිනේ කුසලයේ තියෙන ආනිසංශ. ඊටපොරනේ පව් දුරු කරන්න කුසල උපදවා ගන්න කැමැත්ත උපදින්නේ. එහෙනම් ධර්ම ශ්‍රවණේ කොච්චර උපකාරීද? ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කරන්ඩ කල්යාණ මිත්‍රයක් ශ්‍රී සද්ධර්මයක් තමයි බාහිර උපකාරය. තමා තුළ යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන මේ වීරිය උපදින්න. වීරිය උපදින්න යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. ඒතරේ යෝනිසෝ මනසිකාරය උපද්දාගෙන වීරිය කිරීම තමයි ධම්මානුදම් ප්‍රතිපදාව. ඉතින් මේ මේ පදාන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා සම්මප්‍රදාන වීරියෙන් පරතරට පත්න මේ වීරියෙන් පරිපූර්ණත්වයට පත්වෙච්ච කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. නෝපන් සියලු අකුසල් දුරු කළා. උපන් සියලු පාපී අකුසල් ප්‍රහාණය කළා. නෝපන් සියලු කුසල් ඉපදුවා. උපන් සියලු කුසල් මස්තක ප්‍රාප්ත කරා. රහතන් වහන්සේලා. එතකොට දැන් මේ මේ සූත්‍රයේ තනුව මෙහෙම කිව්වේ එතකොට අපි දැන් කිව්වා අපි දැන් ප්‍රායෝගික තැනට ආපහු එන්න බෑ. දැන් අපිට කරන්න ඕන දේවල් ටික. එතකොට අපිට කරන්න වැඩ හතරක් තියෙනවා. එකක් ඉපදිච්ච නැති පව් ඉපදෙන්න ඕනම නැහැ. ඉපදිලා තියෙන පව් කන්දරාව හිතට එන පාපී අකුසල් දුරු කරන්නත් ඕනේ. ඊට පස්සේ නෝපං කුසල් උපදව ගන්න. ඒතර ඒ නෝපං කුසල් මොනවද කියලා දැනගන්න ඕන. ඉපදිලා තියෙන කුසල් දිනු කරගන්නත් ඕන. එහෙනම් පාපී අකුසල් මොනවද? කුසල් මොනවද කියලා අපි තේරුම් ගන්න ඕන. කෙටියෙන්ම ගත්තොත් සියලුම අකුසල් කියන එක එක වචනයකින් කියන්න පුළුවන්. සියලුම අකුසල් කියලා කියන්නේ පංච නීවරණ වලට. අකුසල රාශි අකුසල් ගොඩ එහෙනම් උප නෝපං කුසල් සහ ඉපදුන කුසල් කියලා කියනවනේ. ඒතර සියලු කුසල් කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ වදාළ කුසල රාශි කුසල් ගොඩ කියලා කියන්නේ සතර සතිපට්ඨානෙට. දැන් බලන්න දැන් මෙයා සතර සතිපට්ඨාන ඉගෙන ගත්ත කෙනෙන්නේ. එතකොට සතිපට්ඨානේ වදනකොට ප්‍රහාණය වෙන්නේ අකුසල. ඒතර පාපී අකුසල් මොනවාද? ඕලානික දේවල් තමයි රාග, දේශ, මෝහ. රාගය, දේශය, මෝහය. මුලාවීම රැවටීම. මේ අකුසල්. ඊළඟ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, එකටක කිරීම, බද්ධ වෛරය, ಗುಣමකුකම, මදය, ප්‍රමාදය, මසුරුකම, සතකපට මායා බව, ආදානග්‍රාහී දෘෂ්ටිය, අත්හරින්න නැති තමාගේ දැඩි අදහස්, තම්බය, එයාගේ හිතේ තියෙන දැඩිකම කට්ටකෛරාටිකකම, මසුරුකම, ලෝභකම, අනිතයේ ගුණ මකන බව මේවානේ අකුසල්. දැන් ඔවා කොහෙද තියෙන්නේ? කඩේද? පිටරටකද? කොහෙද ඔවා තියෙන්නේ? තම තමන්ගේ හිත තුළ. කෙලෙස් 1500කටත් වඩා මේක ඇතුලේ තියෙනවා. කෙලෙස් ගොඩාක් තියෙනවා. දසමාර සේනාව. කාමාතේ පඨමා සේනා කාමය. ဒ ුතිය ආරති උච්චති. දහමට හිත කැමැති නැහැ. කුප්පිපාසා බඩගින්න විපාසය. තණ්හාව නිදිමත ඊළඟට භයත ඇති ගැනීම විචිකිච්ඡාව ඊළඟට ලාභ සත්කාර මිත්‍යාවෙන් ලබන යසස මේ ඔක්කොම අකුසල්නේ ඒ අකුසල් ආශ්‍රය ඊළඟට තම අනුසය කුසීතකම මේ ඔක්කොම කුසලනේ. ඊට පස්සේ තවත් කෙනෙක් දිනු වෙනවට කැමති නැහැ. අනිත් අයට හිංසා කරන්න හිතෙනවා. නුරුස්සනකම් එනවා. එපා වෙනකම් එනවා. දමල ගහලා යන්න හිතෙනවා. මේ ඔක්කොම අකුසල. ඒකට අකුසල් දුරු කරන්න කැමති කෙනා. අකුසල් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ කැමැත්තක් ඇති කරගන්නවා. මේ අකුසල් මා තුල උපදින්න එපා. ඊර්ෂ්‍යාවක් නම් මා තුල උපදින්න එපා. දුස්සීලකම මා තුල ඇති වෙන්න එපා. ඒ පිණිස වීර්ය කරනවා. ඊළඟට දැනට ඇතිලා තියෙන තමන්ගේ දුර්වලතා. හිතට කෙලෙස් ඇවිල්ලා ඒවා ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ඊළඟට නෝපං කුසල් තියෙනවා. ඒ තමයි තමන්ගේ ශ්‍රද්ධා, ලැජ්ජ බය ආදී දේවල් අඩුයි. ඒව උපදව ගන්න ඕන. වීරිය අඩුයි උපදව ගන්න ඕන. ඉතින් යා බුද්ධානුස්සති වඩනවා, ශ්‍රද්ධාව උපදව ගන්නවා. ධම්මානුස්සති, සංඝානුස්සති වඩනවා. ඊළඟට ලෝභකම දුරු කර ගන්නවා. දාන් දෙනවා. ඊළඟට මෙයා සීල් රකිනවා. නූපන් කුසල් උපදවනවා. පංසීල් දැන් කොච්චර ඉන්නවද? ජීවිතයේත් එක දිගට පංසීල් රකින්න බෑ. මෙයා කල්පනා කරනවා මම එක දිගට පංසීල් රකින්නේ කවද්ද? කැමැත්ත ඇති කරගන්න. ඔන්න නූපන් කුසලයක්. මෙයා උපද්දා ගන්නවා. ඊට මෙයාම පන්සිල් රැකෙන නමුත් පොයේද සිල් ගන්නෑ. මං හැම පොයකට මට සිල් ගන්න කාත්. අන නූපං කුසලයක්. ඉපැද්දුවා. දැන් මෙයා පොයේට අට සිල් ගන්නවා. හතර පොයේට අට සිල් ගන්න කවද්ද? හතර පොයේට අට සිල් ගන්නවා. මම මේ සතර සතිපට්ඨානා භාවනා සිල්ගත් උපෝසත දවසට නැත්නම් දවසට විනාඩි 5ක් 10ක් හරි මේ භාවනාව පුරුදු කරන්නේ කාට? අන්න උපං කුසල් වඩනවා. මම මේ සත්‍විස් බෝධිපාශික ධර්ම ගැන ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්ම ගැන ඉගෙන ගන්න ඕන. පංච උපාදාන ස්කන්ධේ ආයතන ගැන මම ඉගෙන ගන්න ඕන. පටිච්ච සමුප්පාදය ගැන ඉගෙන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා ඉගෙන ගන්න ඕන. දිව්‍ය ලෝක ගැන ඉගෙන ගන්න ඕන. අපාය ගැන ඉගෙන ගන්න ඕන. සූත්‍ර දේශනා ඉගෙන ගන්න ඕන. සත්පුරුෂයෝ ගැන ඉගෙන ගන්න ඕන. එයාට හිතෙනවා. මෙයා ඒවා ටික ටික පුරුදු කර. නූපං කුසල් උපදව. ඊට පස්සේ දැන් මෙයා මෙහෙම කරන කෙනෙක් දැන්. මෙයාට කුසල් ඉපදිලා. ඒ ඉපදුන කුසල් වලින් ඔන්න දහම් දැන වෙනකොට මට තමයි තේරෙන්නේ මම තමයි කෙරුමා කියලා කෙලෙහි ගුණ නසා ගන්න හොඳ නැහැ. තමන්ට ධර්ම විනය උගන්වන ගුරුවරු ගැන කෙලෙහි ගුණේ තියෙන්න ඕන. මේ ධර්මයේ තියෙන සංසාරයෙන් එතර වීම පිණිසයි. ඒ මතකේ තියෙන්න ඕන. ප්‍රසිද්ධ වීම පිණිසවත් තම තමන්ගේ දේවල් හුවා දැක්වීම පිණිසවත් නෙවෙයි මතකයේ තියෙන්න ඕනේ. ඒකට තමයි කුසල් දහම් මුලා වෙන්නේ නැතුව පවත්වන්න පුළුවන්. නැත්තම් සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියලා මේ වන දහම් ඉගෙන ගන්න. පස්සේ නිකන් මොකක් හරි YouTube channel එකක් හරි Facebook එකක් හරි හදාගෙන ඉවරයි එතනින් යාගේ බණ ඇහිලා. මොකකින් හරි ඉවරයි. එහෙම නැත්නම් එයා වෙනම මොකක් හරි එකක් පටන් ගන්නවා. එහෙම නැත්නම් එයා තනියෙන් මොන හරි දර්ශනයක් දානවා. මේ තමයි උපන් කුසල් මුලා වෙවි යන හැටි. දැන් බලන්න පැවිදි වෙන්න උනත් පැවිදි වෙන්න ඕන කියලා කුසලයක් නීපදුනේ. ගුරු රීචර්ත පැවිදි වෙන්න ඕන කියලා. ඉතින් කාලයක් යන දෙක නැති වෙනවා. එයාට මොකක් හරි වෙන දෙයක්. තනියෙන් මොකක් හරි එකක්. බලන්න මේ කුසල් මුලා වෙවි යන හැටි. ඒසා හැම දෙයකම තියෙනවා මේවා. කියන්නේ මහානකමවත් රැක ගන්න බෑ මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හරියට නැතුව හොඳ මහානකමක්වත් රැක ගන්න බෑ. පංචක මහානකම පසුගත ඒවා පංචිකවත් රකින්න බෑ. ඉතින් ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කිරීමේදී අකුසල් මොනවද කුසල් මොනවද කියලා හොඳට කල්පනා කරන්න ඕන. එතකොට ඉගෙන ගන්න ඕන අකුසල්. ඊළඟට තමයි දැන් මේ කාරණාවේදී හොඳට විස්තර කරපු සූත්‍ර දේශනාවක් හම්බ වුණා. ඒ තමයි සංවරප්පදාන සූත්‍රය කියලා මේ සංවර වීම ගැන තියෙන්නේ. චත්තාරිමානි භික්ඛවේ පදානානි වීරිය හතරාකාරයකින් කරන්න පුළුවන්. කතමානිචත්තාරේ ඒ හතර මොනවද සංවරප්පදාන සංවර වෙලා වීරිය උපදවන්න පුළුවන් පහනප්පදාන ප්‍රහානප්පදාන ප්‍රහාණය කළා වීරිය උපදවන්න පුළුවන් භාවනා ප්‍රදාන භාවනාව තුළින් වීරිය උපදවන්න පුළුවන් අනුරක්ෂණ ප්‍රදාන ඒ කියන්නේ ආරක්ෂා කිරීම තුළින් වීරිය උපදවන්න පුළුවන් තවත් විස්තරව කිව්වොත් එහෙම වීරිය කරනවා සංවර වීම පිණිස වීරිය කරනවා යමක් ප්‍රහාණය කිරීම පිණිස වීරිය කරනවා යමක් භාවනා වශයෙන් වැඩිම පිණිස වීරිය කරනවා උපන් කුසල් දහම රැක ගැනීම පිණිස අර කිව්ව හතරම වෙනත් ආකාරයකින් මේ කියන්නේ නෝපං අකුසල් නෝපදවීම පිණිස තියෙන හොඳම ක්‍රමය තමයි කතමංච භික්ඛවේ සංවර ප්‍රධාන සංවර ප්‍රධානයි මොකද්ද ඉද බික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වන්න නිමිත්තක් ගායි හෝති ඇහෙන් රූපයක් බලලා නිමිත්තක් ගන්නෑ නානු ව්‍යංජනක් ගාහි අනු නිමිත්තක්වත් ගන්නෑ යත්තාදිකරණ මේතං චක්කුන්ද්‍රියන් අසංගතං විහෙරන්තං යම් ආකාරයකින් ඇහැ අසංවරව වාසය කිරීම තුළින් අ비ජ්ජා දෝමනසා ඇලීම් දොම්නස් ආදී පාපී අකුසල දහම් වලින් හිත පෙළෙනවා නම් අකුසල ධම්මා අන්වාස්ස වේයෝ තස්ස සංවරාය පටිපඤ්ඤති එහි සංවරයට වැමිනවා නෝපං අකුසල් දහන් නෝපදීමට හොඳම ක්‍රමයක් තමයි ඉන්ද්‍රිය සංවරය මේ දේ බැලුවට පස්සේ මං ඇවිස්සෙයි මගේ හිත කලකොලොප්පන් වෙයි කියලා යමක් හිතෙනවා නම් යමක් බලද්දී ඒක බලන්නේ නැතුව ඉන්න ඕන. හොඳම ක්‍රමය. අද කාලේ තමන් රැකෙන්න හොඳම ක්‍රමේ තමයි තමන්ගේ දුර්වලතාවයක් තියෙනවා ඒ දුර්වලතාවයට ආහාර දාන්න නැතුව ඉන්න ඕන. තමන්ට ඉන්ද්‍රිය සංවර තමන්ගේ රාග ගින්න වැඩි නම් රාගෙට කරුණු යෙදෙන දේවල් බලන්න නැතුව ඉන්න රාගෙට කරුණු යෙදෙන දේවල් අහන්න නැතුව ඉන්න ඕන. රාගෙට කරුණු යෙදෙන ස්පර්ශ නොලබා ඉන්න ඕන. රාගෙට කරුණු යෙදෙන සිතිවිලි නොසිතා ඉන්න ඕන. ඒ සිතිවිලි වලින් හිත රැක ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය. රාග ගින්නෙන් දැවෙන එක රාගික දේවල්ම බලනවා. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. නැත්නම් ඉන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රිය භාවනාවක් නැහැ කොහින්ද? අද කාලේ මිනිස්සෙකුට කුසල් වඩන්න කැමති කෙනෙකුට රැකෙන්න තියෙන හොඳම ක්‍රමයක් මේ ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ අකුසලයේට තමන්ගේ දුර්වලතාවය තේරුම් ගන්නවා. ඇහැ යනවා, ලෝලයි. කෙලෙස් උපදිනවා. ඒ කෙලෙස් උපදින දේවල් බලන්නේ නැතුව ඉන්න ඕන. එතකොට ඒ පාපේ උපදින්නේ නැහැ. කෙලෙස් උපදින දේවල් අහන්න නැතුව ඉන්න ඕන. දැන් තේරෙනවා මේ කැහුවොත් ඒ කෝල් එකක් ආවත් එනවා. මේ කෝල් එකෙන් ඔළුව අවුල් වෙන එකක් නම් ගන්න නැතුව ඉන්න ඕන. ඒක යාගේ ඉන්ද්‍රිය සංවරය. කාහරය කතා කරගෙන යනකොට නිකන් ඕපාදූප වයි කියනවා නම් අනේ පොඩ්ඩක් ඉන්න මේ මට පොඩි වැඩක් තියෙනවා. අයින් වෙන්න ඕන. ඒව අහන්න හොඳ නැහැ. ඒ දැන් අපිට තේරෙනවා නේ එක දිගට බලාගෙන යනකොට ඔන්න දැන් අද මිනිස්සු කී දෙනෙක් මැරුණාද? හෙට කී දෙනෙක් මැරුණාද? එයාම දන්නේ නැතුව මරණ ගණන් කරන තැනට ඇවිල්ලා යා. එයාගේ හිත මිනිස්යාගේ චුත වීම කැමැති වෙලා අවසානයේ. ඊට වැඩි හොඳයි සුව වෙන ගාන දැකලා හසුට වෙන අය. එතකොට ඒ වගේ දේවල් වලින් හිත රකින්න ඕනේ. ඊට පස්සේ ප්‍රවෘත්ති ඇහුවට පස්සේ මේ වගේ කට්ටිය කතා වෙවි ඕපදූප Tamandat අයිති නෑ ඒවා. වැඩකුත් නෑ ගෙවල් වල. ඒ වගේ කතා බහ යනවා නම් ඒ වගේ තැන් වලින් අයින් වෙන්න ඕන. කන සංවර කරන්න ඕන. නැත්නම් ඇවිස්සෙනවා. ඊට පස්සේ නාසය සංවර කරන්න ඕන. දිව සංවර කරන්න ඕන. කය සංවර කරන්න ඕන. මනස සංවර කරන්න ඕන. දැන් මේ සතර සම්‍යක්ප්‍රදාන වීර්ය ගැන මේ විදිහට දේශනා අද අපි මේ විදිහට දේශනා කළාට ඉන්ද්‍රිය සංවරය ගැන වෙනම ආපහු දවසක් කියලා දෙන්නම්. එච්චරම ಉಪකාරයි. මේ නිවන් මාර්ගයේ වඩන්ත ඉන්ද්‍රිය සංවරය. මේක ඒ ඉන්ද්‍රිය සංවරය තමයි দমনය. ඉන්ද්‍රිය සංවරය තමයි සංයමය. ඉන්ද්‍රිය සංවරය තමයි වැදගත්කම. ඉන්ද්‍රිය සංවරය තමයි මෝරපුකම. මේ ලෝකේ මනුෂ්‍යයා තුලින් වේගෙන් වාෂ්ප වෙලා යන්නේ ඉන්ද්‍රිය සංවරේ. ඇහැ විශ්ෂණ දේවල් බලන්නේ. රාගයෙන්, ද්වේෂයෙන් කෙලෙසුල. ඉතින් ඒ නිසා නූපං අකුසල් නූපදවන්ට ඉන්ද්‍රිය සංවරේ විස්මිත බෙහෙතක්. උපන් අකුසල් ප්‍රහාණය කරන්ට විස්මිත බෙහෙතක් තමයි පහන සංඥාව. පහන සංඥාව කියන්නේ ඉද බික්කවේ බික්ක උප්පන්නං කාම විතක්කං නාදි වාසේති. උපං කාම විතර්කේ ඉවසන්නේ. පජහති දුරු කරනවා. විනෝදේති දුරින්ම දුරු කරනවා. ව්‍යන්ති ව්‍යන්ති කරෝචි කරෝති වනසලාම දානවා. තමන්ට කෙලෙස් ඇති වෙනකොට ඒ කෙලෙස් ගැන කැමැත්තක් ඇති කරගන්න එපා. ඒක තමයි නාදි වාසය කියන්නේ ඉවසන්නේ. කී මේ හිතවල හිතනේවා කියලා හිතෙන් පිළිකුල් කරන්න ඕනේ. තුරු කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක ප්‍රහාණය කරනවා. ඒව ඉවසන්නේ. හිතට කෙලෙසයක් ආවට පස්සේ කෙලෙසට අකමැති වෙන්න ඕනේ. ඒ ඒක හරිය උපකාරයි. උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස. ඊට පස්සේ දැන් නෝපං කුසල් උපදවන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ වදාළ ඒකට භාවනා ප්‍රධානයි. ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං සති සම්බොජ්ජංගේ වඩන එක හරි උපකාරයි කුසල් උපදින්න. සති සම්බොජ්ජංගේ කියන්නේ සතර සතිපට්ඨාන. ධම්මවිජේ සම්බොජ්ජංගේ කියලා කියන්නේ ධර්මයේ නුවණින් විමසීම. මේ විදිහට වීරිය කිරීම, ප්‍රීතිය ඇති කර ගැනීම, සෑහළු බව, සමාධිය, උපේක්ෂාව. කියන්නේ කෙටියෙන් ගත්තොත් සතර සතිපට්ඨානේ වඩන එක තමයි නෝපං කුසල් උපද්දවන්නේ. අනුරක්කන ප්‍රධාන කියලා කියන්නේ ඒ උපදුන කුසල් නිමිති තියෙනවනේ. ඒක රැක ගන්න ඕන. දැන් මේකේ තියෙනවා සමාධි නිමිති තියෙනවා. ආට්ටික සංඥා, පුලවක සංඥා, විනීලක සංඥා, විපුබ්බක සංඥා කියලා. ඒ සංඥා ඒ භාවනාවෙන් ඇතිවෙන නිමිති. දැන් අපි ගත්තොත් උපන් සද්ධාව රැක ගන්න ඕන. උපන් මේ වීරිය උපන් කුසල් රැක ගන්න ඕන මරණ සතිය, සසර ගමන, අමා මහ නිවන මේවා ගැන නිතර නිතර කල්පනා කරනට කුසලී රැකෙනවා. ඉතින් මේ විදිහට තමයි පින්වතුනි සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගැන අද අපි ඉගෙන ගන්නේ. ඒකට අපි ඉගෙන ගත්තා නෝපං කුසල් නෝපද වීම පිණිස කරන වීර්යය. උපං කුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය. ඊළඟට නෝපං කුසල් උපදවා ගන්න කරන වීරිය, උපං කුසල් වඩා වර්ධනය කරගන්න කරන වීරිය ඔන්න අපි අද කිතින් ඉගෙන ගත්තා. අපි ඉදිරියටත් මේ කරුණු කොහොමද පුරුදු කරන්නේ කියලා ඉදිරියට ඉගෙන ගනිමු. අපි කා තුලත් අකුසල් ප්‍රහාණය කරන කුසල් උපදවන මේ උතුම් සතර සම්‍යක් ප්‍රධාන වීරියම ඇති වේවා කියලා අපි අදිස්ථාන කරගනිමු. ඉතින් අද දවසේ